යං කිංච චක්කු විඤ්ඤේ රූපං අදිත්තං අදිත්තපුබ්බං නච හෝතු පස්සයන්ති එත්තේ මාළොක්කපුත්ත හෝතු ප්‍රේමං වා රාගං වා ඡන්දං වා මේ ඇහැකින් රූප දකින්න වෙලාවේ දැකලත් නැති දකින්න වෙන්නෙත් නැති දැනට වෙන්නෙත් නැති මොන හරි දෙයක් මත භාවනා කළ යුතුද කෙලෙස් උපදිනවා මේකෙන් ඒක න්‍යායකින් කියන උපදින්නේ මේ දැන් දකිමින් ඉන්න එක විතරයි කියන්නේ එච්චරයි. ඉතින් එතෙන්ට ගන්න එකට අපි දැන් කාලේ සතිපාසලේ ළමයින්ට කියන්නේ මම දැන් මෙතන ඒකට අවධානය යොමු වුණා නම් අනිත් ඔක්කොම සරුවචන දවට සාතිකයක් දීලා තියෙනවා අතීතේ භාවනා කරලා වැඩක් නැහැ අතීතන් අන්වාගමීය නප්පජප්පේ අනාගතං අනාගතය ගැන පැතුම් හිතලා වැඩකුත් නැහැ තත්ත තත්ත විපස්සති එතන එතන විපස්සනා කරන්න පුළුවන් නම් මේ කෙටි මාර්ගේ. ඉතින් මේ ටික අපේ ශාසනයේ හැලිච්ච හැටි පොඩ්ඩක් බලන්න. ඉතින් ඒක නිසා දැන් එකම ශ්‍රී මුකෙන් දේශනා වෙච්ච එකක් මේ වෙලාවේ මතුවෙන දේ තමයි කෙලෙස් හෝ නිවන ඒකට කොච්චර කුසලතාවයක් තියෙනවා. ඒ නිසා බුදුජානන්සේ අතීතයයි අනාගතයයි වර්තමානයේ නොපෙනෙන දේවලුයි සම්පූර්ණයෙන්ම එක වාක්‍යකින් කපලා දානවා. ඊට වගේ කියන අතීතේ නාහපු ඉස්සරහට නාහඬ වෙන්නේ නැති ආහඬ වෙන්නේ නැති දැන් නාහන දේවලුත් අයින් කළා දාන. ඒ වගේ මේ ෂඩින්ද්‍රයට ගෝචර වෙන ෂඩින්ද්‍රිය දැනට කුප්පන ෂඩින්ද්‍රිය දැන අවුස්සන ෂඩින්ද්‍රිය නැත දැනට පීරි ගන්න දේවල් තබා අතීත නාගත අතන මෙතන දේවල් අයින් කරනවා. අයින් කරාට පස්සේ දැන් මේක මාලිංග පුත්තු සානංශයේ උත්තර 6කින් නැෂාත් උත්තර 6කින් ਸਰවචනසිත දෙබස පවත්වන උණුසුම් දෙබසක්. බුදුහාමුදුර බණ කියනවා අනිත් එකල බුදියාගෙන ඉන්නව නෙවෙයි. අපි හිතනවා නේ බුදියන් හිටියත් වටිනවා කියලා. බුදුහාමුදුර බණ කියනින්ද එහෙම කරන්න බෑ මේක මේක sannivedanayak කියන්නේ. මේක හොට්ලයින් එකේ බණක් කියන්නේ. ඒ කියන්නේ මේ සුපර් කන්ඩක්ටිව් කරන්ට් එකක් කියන්නේ. ඊට පස්සේ කියනවා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා මාළුකේ පුත්තේ දිත්තේ දිත්ත මත්තම් භවිෂති. අර ඔක්කොම අයින් කළා අතීතය අයින් කළා නොදැක්ක දේවල් අයින් කළා අනාගතය අයින් කළා කියනවා දැන් මේ වෙලාවේ දකින්න දෙයක් තියෙනවානේ. අපි ඔක්කොම අයින් කරලා එලිමිනේෂන් ප්‍රොසෙස් එකකින් එකතු කරයිද? ඕකත් ක්ෂණ මාත්‍රයි ක්ෂණ බංගුරයි. ඒකත් ඇවිල්ලඹට ස්ථිර හානියක් හෝ ස්ථිර පිනක් කරලා දෙන්නේ නැහැ. ඒ වගේම සුතේ සුත මත්තම් භවිෂති. ඔබට කවුරු හරි බනිනවා නැත්නම් අපිට ස්තුති කරනවා ඔය එකක්වත් රඳා පවතින තරම් දෙයක් නැහැ නිකන් කුලම් වගේ මුතේ නාසය දිව කය කියන දේවල් වලට අපිට ලැබෙන මේ ආරම්මන අරමුණු කරන්න තරම්වත් වෙලාවක් ඉන්නේ ඒක යනවා ඒස මනසට එනවා විවිධ ආකාර හැඟීම් ආකල්ප මරණ මතක සංඥා ඒ සේරම නිකන් දියේ ඇඳපු ඉරක් වගේ. වැල්ලේ ලියපු අකුරක් වගේ. කළු ලෑල්ලේ හුණු කෑල්ලක ලියලා මකලා දැම්මා වගේ. මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේක තමයි සරුවචනාංශගේ ආර්ය පරිශ්‍රණයේ නිගමන පාඩේ. ඊට පස්සේ කියනවා මාළුගේ පුත් මේක මෙහෙමනම් දැන් ඔය කොට මුතර දුන්න හයක්. දැන් මේකත් පිළිගන්නවා නම් යම් මේ වෙලාවේ පිළ රූපයක් දකින්නවනම් සත්‍යයක් කරනවා ඒක විශේෂයි ඔක මේ ස්ථිරව පදිංචි වෙන්න ආප එකක් නෙවෙයි ආවෝ ගියෝ. අන්න ඒ විදිහට මේක දිහා බැලුවොත් මේක හිටින්නේ නැහැ. අයියෝ මේක ආවා මේක අපලයක්ද දන්නෙත් නැහැ හොඳ දෙයක්ද දන්නෙත් නැහැ සුබද දන්නෙත් නැහැ මංගලද දන්නෙත් නැහැ අමංගලද දන්නෙත් නැහැ සාධාරණ දෙයක් දන්නෙත් නැහැ අසාධාරණ දෙයක් දන්නෙත් නැහැ ධර්මයේ දන්නෙත් නැහැ අධර්මයේ දන්නේ නැහැ කියලා අර පැමිණිච්ච දේ පිළිබඳ තෙපර බානවා නම් එනතන් මේ පැමිණිච්ච දේ පිළිබඳ මොන විදියක මනාපමනාප පහල කරනවා එයාට ආරාධනාවක් වෙනවා විලපදිංච වෙන්න. ඒක ඒක කියලා දෙන්නේ දැන් අපි මෙතන සභාවක් පවත්වනවා කියමු. සභාවක් පවත්වනකොට ඒක පාර්ශ්වක ඇවිල්ලා යෝජනාවක් කරනවා. මම යෝජනා කරනවා ඊට පස්සේ මෙහෙම කරන වෙලාවේ අපේ වැඩසටහන මෙහෙම වෙන්න ඕනේ කියලා. කවුරුවක්වත් ඉස්තර කෙරුවේ නැත්නම් ඕක සභාවාතාවට යන්නේ යෝජනා කළ පමණින් කිසිම දෙයක් සභාවට යන්නේ නැහැ. එතකොට අර ස්ථිර කරපු කෙනා තමයි මේක වාර්තාගත කිරීමට අවශ්‍ය පන්නරේ තියන්නේ. අන්න ඒ වගේ මොන කුණු හරපේ ලෝකේ තිබ්බත් අපි ඒක ස්ථාවර කෙරුවොත් අපේ හිතේ පිළිගත්තොත් විතරක් ඒක අපිට කෙලසන්න පුළුවන්. අපිට පුළුවන් නම් දැනගෙන දැන් ඔන්න කෙලෙසට අවශ්‍ය පසුබිම සකස් වෙලා තියෙනවා මම මෙහා විශ්චිත කරන්නේ අන්නේ විදිහට ස්ථිර නොකර දේශ බලා සිටීමත් සතිය අර්ථකතනය. ඒකට කියනවා choiceless awareness. පිනිච්ච දේ පිළිබඳ තේරුම් බේරුමක් නැතුව බලාගෙන ඉන්නවා මුවින් නොබෙන ඉන්නවා. හා කියන්නෙත් නැහැ නෑ කියන්නෙත් නැහැ. ඉතින් මේක සෙන් බුද්ධ ආගමේ මේක තේරුම් අරගෙන පොඩි කතාවකින් පෙන්නනවා මේ තනි යතේ අපුඩේ සද්ද මොකද්ද කියලා. තනි යතේ අපුඩේ වෙන්නේ මොකක් හරි වදින්න ඕන. වැදුන් නැත්නම් තනි යතේ අපුඩේ සද්දයක් නැහැ. මොන සුබ දර්ශනයක් වෙන්නත් මොන දෙයක් ඇහුණත් ඒකට බෑ හිත කෙලසන්න මේ අතින් අපුඩිය වැදුන් නැත්තම්. මට මේ වෙලාවේ මතක් වෙනවා ඥානන්ද සාංශේ දීපු කැපිපෙනෙන නිදර්ශන. මේක විස්තර කරන්න. මම හිතන්නේ අපේ මහානකම නිසා සිංගර් මහාන මැසිම දන්නව ඇති කියලා මම හිතනවා. මහානකමයි මහාණ්ඩයි. ඉදිකට නූල් වලිමුත් මහානවා අපි පැවිදිලත් මහානවනේ. සිංගර් මහාන මැසිමේ උඩින් එක නූලක් යනවා බොබින් එක පැත්තෙන් ඇවිල්ලා තව නූලක් ඔක්ක දානවා. ඉතින් යම් වෙලාවක හිතනද නිදර්ශනයක් විදිහට බොබින් එකේ නූල් ඉවරයි කියලා. උඩින් ගියේ මැස්ම මහිනා වගේ පෙනුනට රෙදි දෙක එකතු කරන්නේ නැහැ අපි කරන්නේ වහාම බොබින් එක පුරවන එකනේ. නැත්තම් මහල වැඩක් නැහැනේ. බොබින් එකෙන් කරන්නේ අර එනේන පාර්ටි අතින් කොක්කක් දානවා අපිට පේන්න තුෙන්න දිගින් දිගට. කියනවා රහතන් වහන්සේගේ හිත බොබින් එකේ නූල් නැතුව මහන සිංගර් මැෂින් එකක් වගේ. බැලුව බැලමට රෙදි මැහිලා වගේ. හැබැයි නූල් අල්ලපු ගමන් ගලවලා යනවා. ඉතින් මේක නොකල හැක්කක් කියලා බුදුජානනාංශේ මාළුන්ගේ පුත් ආහඳුගෙන අවතක් හේරුවක් නැහැ. මොන දෙයක් ආවත් ඒකට යටින් කොක්ක දාන්න එපා. කොක්ක දැම්මොත් තමයි ඒක මැස්මක් බවටපත් වෙන්නේ මේ නිසා බුදුජානනාංශේ තෘෂ්ණාවට සිබ්බණී මහුංකාරී කියලා නමක් දෙනවා. මේ මවුන්කාරී කරන්නේ එහෙන් එන මට මනාව මට තණ්හාමාන උපදින මොන දේ හරි කොක්ක දා ගන්න. ඒකල කියනවා මම තෝරගුවට එයාටයි දොස් කියන්නේ. මට ඇහැට රූප පෙනීමෙන් පවතිනවා, ශබ්ද හැමෙන් පවතිනවා, ගන්ධ රස පහසල මෙන් පවතිනවා. කොයි දෙයද වැඩියෙන්ම කෙලෙස් උපදින්නේ මම ගිහලා කොක්ක දාන්න. දාලි වල ඒ කෙලෙස් උපදින දෙයට කියනවා බලන්න මම භාවනා කරමින් ඉඳලා මට මෙන්න මේ විදිහ වැඩක් කරා. මගේ හිත පිට ගියා. මට කෙලෙස් උපදිනවා කියලා. ඉතින් මේ ලක්ෂයකුත් එකක් අරමුණු තියෙද්දී මේවා ගැනීමට ద్వාර හයක් තියෙද්දී කොයි අරමුණ කොයි ద్వාරෙන් ගනීද කියලා අපි කිසිම කෙනෙකුට න්‍යාය පත්‍රයක් නැහැ. අපි ඒ තරම්ම වල්බූත අරහකින් වැඩ කරන්නේ. මේකට කියනවා වඳුරු මනස කියලා. කොයි එකද අල්ලයිද කියන්න බෑ. ওই ටික මරණ මොහොතේදී අපි අත්දකින්නට වැඩිය මේ පණ තියෙන වෙලාවේ බැලුවොත් අපි මෙච්චර අනුන්ට බයිලා බණ කිව්වට අපිට පියවර හත අටක්වත් පයින් යන්න බෑ. එක දිගට හුස්ම රැලි 10ක් 15ක්වත් ධානය ඉන්න බෑ. ඒක දැනගන්නේ කොච්චර වටිනවද කියලා බලන්න. අපි කාටද ජීවිතේක න්‍යායපත්‍යක් තියෙන කියලා බලන්න කාටද කියන්න පුළුවන් මම හුස්ම 10ක් දිගට බලනවා කියලා සහතික කළා කියන්න පුළුවන්. බැරි ඇත්තු නැති නිසා නෙවෙයි මම මේ කියන්නේ අභාවිත මනසට බෑ. අභාවිත මනසට පියවර හත අටක්වත් යන්න බෑ. ඒක පරීක්ෂා කරන්න කැමතිත් නැහැ. ඒක නිකම් මේ බාලදපන්ති වැඩ ඌව මොනවද භාවනාවේදී කියලා ගණන් ගන්න. කොයි වෙලාවක හරි උත්සාහ කළොත් පේනවා බෑදී වුණාට කමන්නේ උත්සාහ කළොත් උත්සාහයේ ප්‍රමාණයට බොහෝම මන්දෝත්සාහය කරමින් ටික ටික දැනුම අපිට එන්න පටන් ගන්නවා පරික්ෂයක් අත්දැකීමක් එන්න පටන් ගන්නවා. අන්න එතකොට තේරෙනවා අපි මේ සතියක් නැතුව සතිය කියන දවස් හත නෙවෙයි සති චෛතසිකේ නැතුව කානිවල් එකේ ඉන්නකොට අපි ඔළුව කොහොමද වැඩ කරන්නේ? සතිචෛතසිකේ නැතුව කොල්ලෙක් කිල්ලෙක් ඉතර අපිට ඉන්නකොට ගලන කෙලෙස් වල ප්‍රමාණි ගණන් කරන්න පුළුවන් කියලා පණ්ඩිත ස්වාමීන් වහන්සේ පිළිබඳ හිත පහළ වෙලා ඉස්ත්‍රි රූපේ ලස්සනයි ඉස්ත්‍රි සද්දේ ලස්සනයි රස ලස්සනයි ගන්ධ රසනයි පහසයි ඉතින් එහෙම ඉන්න ලෝකේ අපි එකතු කරපු කෙලෙස් ප්‍රමාණය ටොං ගාණි කියන්න පුළුවන් දෙකේ අන්න එහෙම කෙලෙස් රාශියක් එකතු කර කෙනෙකුට කිව්වොත් ඔය කෙලෙස් වල ස්වરૂපේ තියෙන්නේ ඕක පිළිබඳව දැනගෙන ගියොත් ලෑස්තිලා ගියොත් ඒක තමයි සීල කියන්නේ ඒ තමයි සද්ධාව කියන්නේ ඒක තමයි සතිය කියන්නේ ලෑස්තිලා ගියොත් බැලූ බැල්මට ඕක පේන්නේ නැහැ කාම ගුණ කියන මට්ටම පහු කළා කාම සංඥා මට්ටමට මේක කාම ගුණයන් කාම සංඥා මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ ඊපස්සේ කාම සංඥාව රූපයක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්න. ඊට පස්සේ රූපේ රූප සංඥාවක් වෙනකන් භාවනා කරන්න. අන්න භාවනා කරනකොට අපිට මෙලවදීම සාහිතික කළ හැකි පණිවිඩයක් හම්බුණා දැන් සතිය වැඩි එන අරමුණ වල වල අඩුයි. එතෙන්ද යනකම් සතිය අඩුයි එන අරමුණ වල තියෙන කුප්පණ ගතිය වැඩි. කෙලස් ගතිය වැඩි. ඉතින් මේක මේ කරගෙන යනකොට ආධුනිකයෙකුට විනාඩි අඩු ගානේ 45ක් යනවා. අරමුණ දැපෙන දමා ගන්න. අපි කියන වශී කර ගන්න. එහෙම නැත්නම් අරමුණ සිද්ධි කර ගන්න. විනාඩි 45ක් ගියයි කියලා ගණන් ගන්න දෙයක් නැහැ. මහසි සයිඩ් ස්වාමීන් කියන බොහෝ ශිෂ්‍යෝ ගණක් හදාarලා ඉඳගෙන විනාඩි 45 35ක් අතර යනකොට තමයි යන්දම් හුස්මට හිත වැටෙන්නේ ඉඳගෙන ඉන්නේ හිත වැටෙන්නේ ඉතින් මෙහෙම කර කර කර යනකොට විනාඩි 35 25න් අහු වෙනවා 25 15න් අහු වෙනවා 15 10න් අහුවෙනවා ඉඳ ගන්නකොටම ඉන්න පටන් ගන්නවා. ඒක තමයි අර සතත අභ්‍යාසයෙන් අපිට ලැබෙන ලාභේ. ඒකත් හම්බෙන්නේ මේ වගේ නේවාතික භාවනාවකදී විතරයි. gedara ඉන්න ගමන් පැයක් දෙකක් භාවනා කරන ගියත්තන්ගේ මම කරලා තියෙන ගොඩක්කල් අර අද භාවනා හෙට භාවනාට yaadෙන්නේ නැහැ. අන්නේම ගිහිල්ලා මේ දකින දකිනදී හුදු සංඥාවක් මට හුස්ම තියෙනවද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ. මේක ආනාපානෙත් දන්නෙත් නැහැ පිම්බි මැකිලිමත් දන්නෙත් නැහැ. සද්දක් තියෙනවා හැබැයි මට නෙමෙයි ආමන්ත්‍රණය කරන්නේ. කයේ වේදනාවක් තියෙනවා නොඊවසිය තුල තරම් අමාරු වේදනාවක් නෙවෙයි. හිතවිලිත් එනවා හැබැයි මේ හිතවිලි අන්තර්ගතයක් නෑ ඔහි අරින් මින් යන හිතවිලි වගේක් එනවා කියලා භාවනා හිතෙන් ගියාම ඒ යෝගාවචර තියෙනවා දැන් හිතේ සිටින හැමදේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මූල කර්මස්ථානේ වෙනත්නම් හිතවිලි පේන්න පටන් ගන්නවා. හැබැයි ඒව එතකොට වැඩ කරන්නේ කොහොම නැවතිල්ලේ. එතකොට තමයි යෝගාවචර අර අන්වේ ඥානයකින් නැත්නම් ණය විපස්සනාවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මම මේ සද්දයක් අහන්න ගියොත් ඒ වෙලාවේ චිත්‍ර රූප පේන එක හෝ ආනාපානෙ හෝ නැතුව යනවා රද්දෙට හිත දැම්මොත් සද්ද විතරයි අනිත් ඒවා නැහැ. ගඳක් රසක් පහසක් ආවොත් අනිත් ඉන්ද්‍රිය වැඩ කරන්නේ නැහැ. ඒ නිසා එක අරමුණක් එක ඉන්ද්‍රියකින් එන්නේ අනික් සියරම ඉන්ද්‍රියන් තලාව බාගෙන. එකවරකට එකයි. ඒක අභිධර්මයේ උගන්වනවා හිතයි අරමුණයි එකට උපදිලා එකට නැති වෙලා යනවා. වෙන අරමුණ චක්කු විඥාණය ආවොත් ඒ විඥාණයට සෝත විඥාණය වෙන්න බෑ. සෝත විඥාණය වුණොත් චක්කු විඥාන මනෝ විඥාණය වෙන්න බෑ. ඉතින් මේ ටික හරි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ සතිය වැඩි වෙලා, සතිය හොඳට උග්‍ර වෙලා අරමුණු වේගය අඩු වෙනකොට තේරෙනවා මට තෝරන්න පුළුවන් ඕන්න මේ ශබ්ද අහන්න පුළුවන් එතකොට මට රූප පෙනීමේ කතාවක් නැහැ ආනපනෙත් නැහැ දැන් සක්මන් කර ඉන්නකොට අපි ලස්සන සතෙක් දැකලා නිකමට හරි හිත ගියොත් සක්මන පිළිබඳ අවබෝධය නැති වෙනවා නැවත සක්මන පිළිබඳ අවබෝධයට ආවොත් රූප දැකීම නැති දැන් එතකොට අපි හොඳට සක්මනේ වම දකුණ වම දකුණ කී කිය යන වෙලාවේ ඇහැට වැටෙන රූප වලට මොකද වෙන්නේ? ඒ වෙලාවේදී කනට ඇහෙන ශබ්ද වලට මොකද වෙන්නේ? ඒ වෙලාවේ පරිසරයේ තියෙන මොකක් හරි දුඟදක් හෝ සුඟදක් මොකද වෙන්නේ? දිවට කෙල රස හෝ කටේ තියෙන දෙක රසක් දැන මොකද වෙන්නේ? කයට දැනෙන පහස තේරෙනවා. මනසට එන දේවල් වලට මොකද වෙන්නේ? ඉතින් ඒක යෝගාවචරයට ධෛර්යයක් ඇතිවීම පිණිස කියන්න පුළුවන් යෝගාවචරයේ හිත වමේ දකුණන් තියෙන්නේ ඇහැ නිවන් දකලා තියෙන වෙලාවේ, කන නිවන් දකලා තියෙන වෙලාවේ, නාසය දිව නිවන් දකලා තියෙන්නේ. දැන් තියෙන දේ වැටහෙන දේ දන්නවා. ඒ කියන්නේ අපි කොයි වෙලාවෙත් හයෙන් පහක් නිවන් දැකලා තියෙන්නේ. කවදාවත් අරමුණු අරමුණු වෙන්නේ නැහැ ඒක අපට. අපිට අරමුණු වෙන්නේ වැටහෙන, දැනෙන, ඉද්දෙන, කුප්පන, රිද්දෙන, ප්‍රපංචන දේවල් ගැන චෝදනා කර කර ඉන්නවා මිසක් ආ මේ පැමිණිච්ච කරදරේ අපිට පෙන්නනවා අනික් පහයට එන අරමුණු ඒවට අරමුණු කියන ඕ ద్వාරයට පැමිණෙන අරමුණු නිෂ්ප්‍රභ වෙලා මේ හයෙන් එකවරකට එකයි වැඩ කරන්නේ අපිට මේ අරමුණු එන්නේ නැති අනෙක් ద్వාර පිළිබඳ භාවනා කිරීමක් අවශ්‍ය නැහැ අපිට ඕන කරලා තියෙන්නේ දැන් මුලිච්ච වෙච්ච අරමුණ දැන් මතුවෙච්ච අරමුණ දිහා භාවනා කරන්න නම් ඒ යෝගාවචරයට නයිසර්ගයේම සතුටක් ඇති වෙන යකෝ දැන් මම පයේ හිත තියාගෙන ඉන්නකොට ඇහැට එන රූප නිෂ්පබයි. දිත්‍ති දිට්ඨ මැත්තම් වෙලා. කනට එන සත්ත්‍ය සුති සුත මැත්තම් වෙලා දැන් මුති මුත මැත්තම් තියෙන එක දන්නවා. මේ වම දකුණ නෙවෙයි. මේ දකුණ වම නෙවෙයි. ඒකට හිතට හිතවිලේ නෙවුවත් නිකම්ම යට ගිහිල්ලා. මෙන්න මේක දැකපු දවසේ නැත්තම් මේක අපිට අන්වේ ඥාණයෙන් අල්ලා ගන්න පුළුවන් වෙච්ච දවසේ ණය විපස්සනට අහුවෙච්ච දවසේ තේනවා අපිට තියෙන්නේ මේ වෙලාවට ඒ වෙලාවේ හටගන්න කෙලෙස්ේ බලන එක මිස ආපු නැති දේවල් හෝ වෙන තැනක තියෙන දේවල් හෝ අතීතනාගත ඇත ගැමක් නෙවෙයි ඒක කරන්න දෙන්නේ නැති එක තමයි මායя කරන්නේ මොකද්ද හිත පිට ගියා කියලා පශ්චාත්තාපෙයි හිත ද්වේෂය ඉතින් කවදාකවත් මේ වෙන සංගතිය බලන්න බෑ සංසිද්ධිය බලන්න බෑ මොකද අපි නැන හිත පිට යන්නම බෑ. ඒක ගියොත් මේ සත්තු මරණ රෙඩි අපරාධයක්, හොරකම් කරන රෙඩි අපරාධයක් වෙනද වීචික්‍රම කෙලෙස් වලට වැඩි අපරාධයක් කියලා. හිත පිට යනකොටම නැත්නම් ආනපන තියාගන්න බෑ කියනකොටම මේ පශ්චාත්තාපය කියන එක මේ පශ්චාත්තාපේ නිසා අපිට ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ අපිට මතක නැහැ. manussත්ත්ව ප්‍රතිලාභය අපිට මතක නැහැ. ක්ෂණ සම්පත්‍ය අපිට මතක නැහැ. සද්ධර්ම ශ්‍රවණය අපිට මතක නැහැ. සත්පුරුෂ සංසේවණය අපිට මතක නැහැ. අපි පැවිද්ද බවවත් මතක හිත පිට ගියයි කියලා හෝ අරමුණේ තියාගන්න බැරි බව දන්නවා. ඉතින් මේ වෙලාවේදී මෙන්න මේ සංසිද්ධියට द्वේෂයෙන් තොරව මේක දැකගත්ත එක ලොකු දෙයක්. ඒ මම මේ වරද්ද වරද්ද සතිය පවත්ත නිසා යාවේ. ඒ නිසා හිත තියෙනවනේ අරමුණේ තියෙනවා හොඳයි. අරමුණේ නැහැනේ හොඳයි. ඒකට අරමුණේ තිබියේවා වේවා නොතිබියේවා වේවා දෙකම පිළිබඳව මේ අවදියක් මෙතන තියෙන්නේ. අවබෝධයක් මෙතන තියෙන්නේ. හරි වැරදි වෙන් වුණාට හරි හරි බව දන්නේ එකයි වැරදි වැරදි බව දන්න දැනීම පිළිබඳව ගත්තොත් දෙකම එකයි. ඒක බුදු කෙනෙක් වගේ කිව්වේ නැත්නම් අපි පිළිගන්න. අපි දන්නේ හරි දේ දැන ගැනීම හොඳයි වැරදි දේ නරකයි කියලා අපි අර අරමුණු වල තියෙන කසට විතර දාගන්න.